බුදුරජාණන් වහන්සේ දේශනා කළ විශේෂ දේශනාවක් අද අපි මේ වෙලාවේ ශ්‍රවණය කරන්නේ මේ දේශනාවේ නම කෝසම්බිය සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? කොසඹෑ නුවරදී පදාල දෙසුම. මේ දේශනාව ඇතුළත් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. කොහෙද මේ දේශනාව ඇතුළත්? බුදුරජාණන් වහන්සේගේ දේශනාවල මූලික ඉලක්කයක් තියෙනවා. ඒ මූලික ඉලක්කය තමයි අපේ දුක කරා ගෙන යන දෙයින් අපව නිදහස් කිරීම. අපව මුදවා ගැනීම. අපව දුක කරා ගෙනියනවා කරුණ තුනකින් හටගන්න අකුසල. ඒ කරුණ තුන තමයි ලෝභයත්, ද්වේෂයත්, මෝහයත්. මේ කරුණ තුන අපේ සිත්වල තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ අපි මේ ගමන් කරන්නේ සංසාර ගමනක්. මේ සංසාර ගමනේ ස්වභාවය තමයි සතර පායි වැටි වැටි යන එක. දැන් ඔබ දන්නවා බුද්ධ දේශනාව ඊටා පැහැදිලිව කියනවා මේ සංසාරයේ ගමන් කරන්නේ අපි හේතු නිසාද හේතු නැතුවද හේතු නිසා උන්වහන්සේ දේශනා කළේ උපදීපදී මෙරි මෙරි යන මේ ධර්මතාවය දෙවි කෙනෙකුගේ නිර්මාණයක් නෙවෙයි. මේ සංසාරේ වැටි වැටි යන මේ මේ ස්වභාවය ඉබේ හටගත් දෙයක්ුත් නෙවෙයි හේතු නිසා තමයි හටගන්නේ. එහෙමනම් මේ සතර අපායේ වැටි වැටි යන්නේ හේතුවක් නිසා. හේතුවක් නොතිබෙන්න සතර අපාය වැටෙන්න කාරණාවක් නැහැ. ඉතින් උන්වහන්සේ දේශනා කරන්නේ සක්කාය දිට්ඨිය තිබීම නිසා සතර අපායේ වැටි වැටි යනවා. එතකොට සතර අපායේ වැටි වැටි යන සත්‍යයන් තුල තිබෙන සක්කාය දිට්ඨිය අප තුල නැද්ද? එතකොට සතර අපායේ වැටි වැටි යන සත්‍යයන් තුල තියෙන සක්කාය දිට්ඨිය අප තුලක් තියෙනවා නම් සතර අපායේ වැටීමේ අනතුරු සහිතවයි අපි මේ සංසාරේ මිනිස් ලෝකෙට ආවේ. සතර අපායෙන් මිදිලා නෙමෙයි. එතකොට අපි මිනිස් ලෝකෙට ආවේ කොහොමද? සතර අපායට වැටෙන අනතුරු තියාගෙනයි. මොකක්ද මේ අනතුරු? සක්කාය දිට්ඨිය තියෙනවා. විචිකිච්ඡා තියෙනවා. විචිකිච්ඡා කියන්නේ සැකේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැක කරනවා මේ ගෞතම බුද්ධ ශාසනයේ පිහිටක් ලබන්න බෑ ඔය මොන කතාවද කියලා කියනෝනි සමහරව. ඒ මොකද්ද ප්‍රකට කරන්නේ? විචිකිච්ඡාව. සැකේ. සමහර අය කියනවා දැන් මේ ධර්ම මාර්ගයේ අවබෝධ කරන්න බෑ මේක එහෙම පුළුවන් එකක් නෙමෙයි මේ කීකේ හැමතිස්සෙම මේ බැරි කමක්ම ප්‍රකට කිරීමෙන් ප්‍රකට කරන්න ඉස්සරහට ගන්නෙ මොකද්ද සැකේ එතකොට බුදුරජාණන් වහන්සේ ගැන සැක කරනවා. ධර්මයෙන් සැක කරනවා. ශ්‍රාවක සංඝයා සැක කරනවා. පටිච්චසමුප්පාදේ සැක කරනවා. අතීතේ සැක කරනවා. අනාගතේ සැක කරනවා. ආර්ය ශ්‍රාණික මාර්ගේ සැක කරනවා. මේ සැකය නැවත නැවත අප තුළ ඉස්මතු වෙනවා නම් ඒක අපිට තියෙන අනතුරක්. මේ සැකේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි පහදින් නැතුව ඊට පස්සේ වෙන වෙන සීල වෘත කරාය ඇදිලා යනවා. හොඳට බලන්න හොයලා ගෞතම සාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ආසා එක්කෙනා ඒ ආසාව අවංකයක් වෙන්න ඕනේ. ඒක අවංක ආසාවක් නොවුනොත් ඒකෙන් Tamanට ප්‍රායෝගිකව පිහිටක් ලබන්න බැරුව යනවා. ඉතින් ඒකට ලස්සන උපමාවකින් යුතු මේ දේශනාව අපට හරීම පිහිටයි. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන දිනවල උන්වහන්සේ වැඩ සිටියේ කොසඹෑ නුවර ගෝසිතාරාමි ගෝසිත කියන සිටුවරයා පූජා කරපු ආරාමී ඒ කාලේ කොසඹෑ නුවර භික්ෂුන් වහන්සේලා රණ්ඩුවකට පැටලිලා හිටියා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලේ රණ්ඩුවකට පැටලිලා හිටියා භික්ෂුන් වහන්සේලා කොහොමද ඒක භික්ෂුන් වහන්සේ නමකගේ ගුරු ස්වාමින් වහන්සේ කැසිකිලියට ගියපු වෙලාවේ ඔව් වාජනේ වතුර පාවිච්චි කළා පොඩ්ඩක් උන්වහන්සේගේ සිහි කිරීමකින් නොවේ අමතක වීමකින් චුට්ටක් ඉතුරු වුණා. මේක ප්‍රශ්නයක් හැටියට අපිට කිසිසේත්ම ගන්න බෑ. මේ මේක ප්‍රශ්නයක් වීම ගැන අපිට සංවේගයි නේ. ඒ කියන්නේ මේක ප්‍රශ්නයක් වුණා කියන්නේ සිනහ උපදවන කරුණාවක්. ඊට පස්සේ අනිත් එතකොට තව ගුරු ස්වාමීන් වහන්සේ නමක් කැසිකිලට ගිහිල්ලා ඇවිල්ලා හගුවා මේ කවුද මේ වාජනේ වතුර තිබ්බේ. ඉතින් කිව්වා මේ අසවල් ශ්‍රාවණ වහන්සේ. ඊට පස්සේ මේකට පොඩි මං හිතන්නේ වචනයක් දෙකක් කිව්ව මාරු වුණා. ගණන් ගත යුතු එකක් නෙමෙයි. මේකට අපේ ස්වාමීන් වහන්සේට දොස් කිව්වා කියලා ඒක කණ්ඩායමක්. ඊට පස්සේ ඒක පිරිසිදු තව කණ්ඩායමක් කළා සංඝයා බිදුණා. සංඝයා බෙදුනන් පස්සේ ඒ කාලේ වැඩි හිටි ස්වාමීන් වහන්සේලා හරි සීලවන්තයිනේ. ඒ නිසා ගොඩාක් විට සංඝයාට දෙවියන් පැහැදිලා ඉන්නවා. දෙවිවරුනොත් කොටස් දෙකකට බෙදුණා. ඒ දෙවිවරුන්ට හිතවත් අනිත් දෙවිවරුත් කොටස් දෙකකට බෙදුණා. එතකොට දෙවි මිනිස් ලෝකයා කොටස් දෙකකට බෙදිලා ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දීගීති කෝසල ජාතකය දේශනා කරලා හරියට අවවාද කළා. ඒ දීගීති කෝසල ජාතකය දේශනා කරන්න කලින් මේ අවවාදේ කළා. මොකද භික්ෂුන් වහන්සේලා එකිනෙක බැන ගන්න පටන් ගත්තා. බැන ගන්න පටන් ගත්තට පස්සේ එක භික්ෂුන් වහන්සේ නමකට සංවේගීටපත් වෙලා බුදුරජාන් වහන්සේට ගිහින් කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ කුසබෑ නුවර සිටින සංඝ පිරිස මේ කෝලහල කරන්න පටන් අරන් එකිනෙකාට බැන ගන්නවා කවුරුවත් තම තමන්ගේ වැරද්ද පෙන්වා දුන්නට ඒක හදාගන්න කැමති නෑ. එකිනෙකාට මේකේ දෙපැත්තෙම තියෙන අඩුපාඩු කියා දෙන්න අපි මහන්සි ගන්නවා කැමති නෑ කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් ඒ වික්ෂුන් වහන්සේලාට කියන්න ශාස්ත්‍රුන් වහන්සේ අමතනවා කියලා. ඊට පස්සේ ඒ වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේව බහැ දකින්න වැඩියා. වැඩලා වන්දනා කළා. ඊට පස්සේ ඇහුවා හැබෑට මහණෙනි තමුනාසෙල කෝලාහල කරගන්නවා කියන්නේ. මේ රණ්ඩු වල්ල ගන්නවා කියන්නේ හැබෑට. එක්කිනාට එක්කිනා ඔව් නොහොද නෝකඩු කතාවන් කියා ගන්නවා කියන්නේ හැබෑද. මේ එකිනෙකාට මේක පැහැදිලි කරලා දෙන්න බැරි තත්වයක් පත් කරගෙන කියන්නේ හැබෑද. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා කියනවා භාග්‍යතුන් වහන්සේක හැබැයි ඒක ඇත්තක්. බුදුරජාන් වහන්සේ අහනවා මහණෙනි යම් වෙලාවක ඔබ මේ රණ්ඩු වලට පැටලෙනවා නම් කලකෝලහල වලට පැටලෙනවා නම් ආරවුල් වලට පැටලෙනවා නම් නිന്ദා අපහාස කරගන්නවා නම් ඒ වෙලාව තුල ඔබේ මෛත්‍රී කාය කර්මයේ තුල ඔබ හිටියේ නෑ නේද? ඒ රණ්ඩු දබර වෙන වෙලාවේ ඔබ මෛත්‍රී වචී කර්මේ පීඨලා නොවේ නේද හිටියේ? ඔබ රණ්ඩු දබර වෙන වේලාවේදී මෛත්‍රී සහගත හිතක් පවත්වාගෙන නෙමෙයිනේ හිටියේ. එහෙමයි ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් මහණෙනි ඔබ පිරිසක් එක්ක ඉන්න වෙලාවේදී තනි වූ වෙලාවේදී හොඳ වැදගත් කියමනක් මේ මොකද්ද පිරිසක් එක්ක ඉන්න වෙලාවේදී තනි වූ වෙලාවේදී මෛත්‍රී කාය කර්ම පැවැත්වුවේ නැහැ තමන් එක්ක ඉන්න පිරිස ගැන තමන් සමග ඉන්න පිරිස ගැන මෛත්‍රී වචී කර්ම පැවැත්වුවේ නැහැ. තමන් එක්ක ඉන්න පිරිස ගැන මෛත්‍රී සිත පැවැත්වුවේ නැහැ. ඒ කියන්නේ එහෙනම් එකතු වුණාම මොකද්ද කරලා තියෙන්නේ? එකිනෙකාට බැනගෙන ඇද කියලා. ඇද කියලා, ඇද හොයලා, ඇවිලෙන කතා කියලා, අසමගී ඇතිවෙන දේවල් කතා කළා. ඒකට හේතුව මොකද? පිරිසක් වශයෙන් එකතු වුණාමත් මෛත්‍රිය නැහැ. තනි වෙච්ච වෙලාවෙදි මෛත්‍රිය නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා හිස් මිනිසුනේ උන්වහන්සේ අර භික්ෂු සංඝයා ඇමතුවා කොහොමද හිස් මිනිසුනේ ඔබ කුමක්ද මේකෙන් සොයන්නේ ඔබ කුමක් දකින්නද මේ කෝලාහල කරන්නේ? ඔබ මේ කෝලහල වලින් අවබෝධ කරගන්න හදන්නේ කුමක්ද? උන්වහන්සේ දේශනා කරන හිස් මිනිසුනේ ඔබට බොහෝ කලක් අහිත පිනිස දුක් පිනිස ওই සිද්ධිය පවතිවි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා. අමතලා කියනවා චෛමේ භික්කවේ ධම්මා සාරාණීයා පිය කරනා ගරු කරනා සංඝහාය අවිවාදාය සාමග්ගියා ඒකී භාවාය සංවත්තන්ති මහණෙනි කරුණු හයක් තියෙනවා නිතර සිහි කළ යුතුයි කරුණු කීයක්ද දැන් gedaraka වේවා පිරිසක වේවා නිතර නිතර ආරවුල් හට ගන්නව නම් ඒකට හේතුව මොකද්ද මෛත්‍රිය නැතිකම. මේක කියන කරුණු හය විශේෂයෙන්ම අපිට වැදගත් අපි ගෞතම සාසනයේ පිළිසරණක් හොයන අය හැටියට. මොකද ගෞතම සාසනයේ පිළිසරණක් හොයන්නේ අපි අපින් අපතුල හට ගන්නා මතවාද ඔස්සේද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඔස්සේද අපතුල හටගන්නා මතවාද ඔස්සේ පිළිසරණ හොයන්න ගියොත් අපි අමාරු වැටෙනවා. අපි ධර්මයේ අපි පිළිසරණ හොයන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඔස්සේ. අපි දන්නවා සමහර අවස්ථා එනවා අපි ඊටාම සාධාරණයි. නමුත් අපිට නිර්පරාදේ චෝදනා ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ එහෙම සිද්ධියක් වුණා. දැන් බෝසතාණන් වහන්සේ ඍෂිවරයෙක්. වෛර බඳක බඳගෙන ආපු එක්කෙනත් ඉන්නවා රිසිවරෙක් වෙලා. බෝසතාණන් වහන්සේ ඉන්නවා නාරද ඍෂි වෙලා හරය ඉන්නවා කාලදේවල වෙලා. එතකොට බෝසතාණන් වහන්සේ දවසක් ඇවිදගෙන යද්දී එක්තරා කුඹල් හලක් තියෙනවා. ඒ කියන්නේ ශාලාවක් මේ ශාලාව අයිතිකාරය ළඟට ගිහිල්ලා ඇහුවා පින්වත රාත්‍රී මට මේ ශාලාවේ නවාතැන් ගන්න පුළුවන්. වේලාසෙනින් ආපු කෙනෙක් ඉන්නවා. එයාගෙන් අහලා නවාතැන් ගන්න පුළුවන් කියලා. මහ බෝසතාණන් වහන්සේ ගියා. කවුද මේ මේ ශාලාවේ රිසිවරයා? දේවදත්ත. බලන්න මුණ ගැහෙන හැටි. ගිහිල්ලා ඇහුවා මේ පින්වත මට අද මෙහි නවාතැන් ගන්න පුළුවන් කමන්නේ නවාතැන් ගන්න කිව්වා. ඊට පස්සේ ඔන්න බෝසත් ඍෂිවරයා ගිහිල්ලා දැන් ඔන්න ශාලාවේ ඉන්නවා. ශාලාවේ සක්මන් කළා, භාවනා කළා, දැන් ඔන්න සැතපුරා. දැන් අනිත්තර තාපස එයා කල්පනා කරනවා මේ පුද්ගලයා මේ පැත්තෙන් මේ එළියට ඇවිත් දන්නේ කියලා කොහොම හරි දොර දොර ඉස්සරහා පාර හරහට නිදාගෙන හිටියා. දැන් බෝසත් ඍෂීන් වහන්සේ දොට්ටපිලට යන අදහසින් රාත්‍රී පිටත් වෙලා කරවලේනේ යද්දි කකුල හිමින් තියෙතිගේ ආර්යාගේ ඔළුව ජටාව පෑගුණා. ඔළුව නෙවෙයි. ජටාව පෑගුණාම ඊයා අහුව සැර කළා කවුද කියලා. අනේ මම මොකද මේ මගේ බෙල්ල පෑගුවේ කියලා ඇහුවා. එතකොට අනේ නෑ සමා වෙන්න මම දැක්කේ නෑ කියලා සමාව ඉල්ලලා බොහොම නිහතමානීව යටහත් පහත්ව ගියා. ගිහිල්ලා දොට්ට පිළට ගිහිල්ලා ආපහු වෙද්දි කල්පනා කළා අර තාපසින්හන්සේ හිටියේ අර පැත්තට ඔළුව දාලා ඒ නිසා දැන් මම මේ පැත්තෙන් යන්න හොඳ නැහැ. අනිත් පැත්තෙන් යන්න ඕන කියලා. ආර්ය කල්පනා කළා දැන් මේ ගිය පුද්ගලයා පාගගෙන ගිය ආයේ මගේ ඔව් මගේ මේ ඔළුව පාගගෙන යයි කියලා අනිත් පැත්තට හැරුණා. දැන් උන බෝසතන් වහන්සේ හිතුවා මේ පාද තියෙන පැත්තෙන් තමයි යන්නේ කියලා හිමීට කකුල තියෙනට ආයෙ පෑගුණාවලු. පෑගුණාට පස්සේ හොඳටම බයින්ඩ ගත්තා නුඹ මේක කළේ හිතාමතාමයි. ඔන්න වෛරයේ හැටි. දැක්කනේ වෛරයේ හැටි. නුඹ මේක කළේ හිතාමතාමයි කියලා ඊට පස්සේ බෝසතන් වහන්සේ නොයේ කාකාරයෙන් සමාව ඉල්ලුවා. සමාව දුන්නේ. සමාදුන් නැතුවකෝ දැන් බලාපන් මම සාප කරනවා මගේ තපස් බලෙන් හෙට ඉරු නැගෙන වේලේ නුඹේ හිස හත් කඩකට පැලේවා කිව්වා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මම මේකේ බොහොම නිර්දෝෂී. මම මේ කිසි වරදක් කරපු කෙනෙක් නොවේ. දැන් බැලුවා හෙට උදේ හිරු නැගෙද්දි කාගේ හිසද පැලෙන්නේ කියලා. බැලුවම හිස පැලෙන්නේ කාගේද? අර ශාප කරපු එක්කෙනාගේ හිස. බෝසතාණන් වහන්සේ 이르දි බලෙන් හිරු නැගීම වැළැක්වුවා. මිනිස්සු සේනාව ගිහිල්ලා රජුරුවන්ගේ රාජාංගනේ ഘോഷා කළා. රජතුමනි හිරු නගින්නේ නැහැ කිව්වා. රජතුමහව බලන්න කොයි හරි ඉන්නවද කියලා තාපසවරු ඍෂිවරු උන්දලාගේ වැඩක් තමයි ඔය කියලා. ඊට පස්සේ කිව්වා මෙහෙමයි ඊරේ ආපු තාපසල දෙන්නෙක් නම් අන්න අර කඳු ගැටේ ශාලාවේ ඉන්නවා කිව්වා. ඊට පස්සේ රජුරෝ ගියා. ගිහලා කිව්වා මේ මේ තාපසීනාංශ ඉරුණගින්නේ මොකද? ඊට පස්සේ බෝසත් තාපසතුමා කිව්වා මෙන්න මේකයි හේතුව. නිර්පරාදී මට සාප කළා හිරුණගෙද්දී හිස හත් කඩකට පැලෙනවා කියලා මම බැලුවා විමසලා බලද්දි මගේ නෙමෙයි හිස පැලෙන්නේ මේ ශාප කරපු තැනැත්තාගේ මොහු කෙරේ අනුකම්පාවෙන් මම මේ හිර හිර මතුවෙන්න නොදී මම මේ මගේ ඉරිදි බලයෙන් මම නවත්තන් ඉන්නවා කිව්වා. ඊට පස්සේ බෝසතාණන් රජවරු ගිහිල්ලා අර තාපසයාට කිව්වා තාපසින්හන්ස දැන්වත් ගිහිල්ලා සමාව ගන්න. සමාව ගත්තේ නැහැ. ගන්නෙම නැහැ සමාව. ඊට පස්සේ කිව්වා තා රජවරු ගිහිල්ලා බලෙන් ඇදගෙන ගිහිල්ලා මූණ ඇතිල්ලුවා බිම. ඊට පස්සේ බෝසතාණන් කිව්වා දැන් මේ ක්‍රමයට සමාව ගත්ත එක සමාවක් හැටියට අපි සලකලා හැබැයි මෙයාගේ හිස හත් සත්කාරයකට පැලෙන්න ඉඩ තියෙනවා කියලා කිව්වා එහෙනම් මෙයාව වතුරට බස්සලා මැටි ගුලියක් හදලා ඔළුව උඩ තියන්න කිව්වා. මම ඊරිදිය අතාරින්නකටම මෙයාට කිව්වා වතුර ගිලෙන්න එතකොට හරියයි කියලා. ඊට පස්සේ මහබෝසතාණන් යම වතුර ළඟ හිටියා. දැන් වතුරේ බැස්සා ඔළුව සම්පූර්ණ වැහිලා දැන් ඔළුවෙන් උඩට මොකද්ද තියෙන්නේ? මැටි ගුලිය. බෝසතාණන් වහන්සේ ඊරිදිය අතාරියා. අතාරිනකොටම අර මැටි ගුලිය හතට පැලුණා. එතකොට බලන්න මේ මේකෙන් අපිට පේනවා මිස් අර මෛත්‍රිය සහගතව අපි නොසිටියොත් මේ වගේ දේවල් එක්ක කෙනෙක් ඕනෑ තරම් පැටලී යන්න ඉඩ තියෙනවා මේ සඳහා නොපැටලී සිටින්න මොකද සමහර විට සමහර අය උත්සාහ කරන අමුත් බලෙන් එක එක්කෙනාව ආරවුල් වලට පටලව ගන්න නැති ආරවුල වලට නැති සම්ඩු සරුවල් වලට නැති කෝලාහල වලට පටලවා ගැනීමේ අදහසින් බයිනවා අපහාස කරනවා ගරහනවා එතකොට පුළුවන් නම් ඊවට නිස්සබ්දව ඉන්න මෛත්‍රී සිත පවත්වගෙන ආන්න යා පැටලෙන්නේ නැති කෙරේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි ශාසනයට ඇතුළු ඔබ කරුණු හයක් ඇති කරගන්න ඕනේ කියනවා නිතර සිහි කිරීම පිණිස ප්‍රිය මනාප ජීවත් වීම පිණිස අපිට සතුටින් ජීවත් වෙන්න උවමනා කරන එකිනෙකා කෙරෙහි දක්වන ප්‍රියමනාප බව ඊළඟට ගරු සරුවැතුව ජීවත් වීමට අපට සතුටින් ජීවත් වෙන්න උපකාර කරන එකිනෙකා කෙරෙහි ගරු සරුව ඇති බව ඊළඟට ආරවුල් කලකෝලහල නැතුව ජීවත් වීමට සමගියෙන් ජීවත් වීමට කරුණු හයක් උපකාරී වෙනවා. මේ කරුණු හය තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන් තුල තියෙනවා නම් තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගේ ගෙවල් වල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගේ ආරාමවල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගේ සමිති සමාගම් වල තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයන්ගේ වැඩපිළිවෙළවල මේ කරුණු හැය තියෙනවා නම් මෙන්න මේවා තියෙනවා. එකිනෙකාට ප්‍රියයි. එකිනෙකාට ගෞරව කරනවා. එකිනෙකාට එකිනෙකාගෙන සතුට සිතින් සිහි කරනවා. එකිනෙකාට උදව් කරගන්නවා. වාද කරන්නේ සමගින් ඉන්නවා. එතකොට මේ හැය නැත්තම් එකිනෙකා සිහි කරනකට කොහොමද සිහි කරන්නේ? අනින්නද කියන්නේ. නිදකින් මට මතක් වෙනවා. අනේ මට අසවලා මතක් වුණා මට හරි සතුටුයි කියලා කියන්නේ කියන්නේ අනේ මට හරි වදයක් මේක අසවලා මතක් වෙනවා. එතකොට ප්‍රිය නෑ. එයා එයාව දකින්නකට මේ මෙයාගේ මූණ මක් වෙනවද? ඇකිලෙනවා. ඇඹුල් වෙනවා. එකිනෙකාට ගෞරව කරන්නේ දකින්නකට අරේ දකින්නකට මෙහෙන් ගස්සගෙන යනවා. එතකොට එයා එකක් කියන එකට අර අනිත් එක්කෙනා නිකන් ඕනවට එපාට අපහසින් වචන කියනවා. උදව් කරන්නේ. දැන් මොන හරි හම්බ වෙනවා බෙදාගෙන කන්න. බෙදන්නේ. ඒක නැත්තම්. ඒ අරුමුදයක් ඇති වෙන මතයක් පතුරවනවා. එතකොට මේ ඔක්කොම හානි සිද්ධ වෙනවා. තෙරුවන් සරණගේ ශ්‍රාවකයෝ මේ කරුණු හයෙන් බැහැර වුණොත්. ඒ නිසා අපට හරියට ಉಪකාරී වන මේ කරුණු 6 ගැන අපි කල්පනාකාරීව හිතට ගන්න ඕනේ. මහණෙනි පළවෙනි කාරණාව කරන කටයුතු වලදී මිත් මෛත්‍රිය පවත්වන්න. පළවෙනි එක මොකද්ද? කරන කටයුතු වලදී මෛත්‍රිය පවත්වන්න. කරන කටයුතු අපි ගත්තොත් මෙහෙනම් ඔන්න දානි දෙනවා, අතු ගන්නවා, අස්පස් කරනවා, වැසිකිලි පිරිසිදු කරනවා, ශාලාවල් පිරිසිදු කරනවා, මල් වවනවා, දානමාන සපය සොයලා බලනවා. මේ කටයුතු වලදී මෛත්‍රිය පවත්වන්න පුළුවන් නම් එක කරුණක් සම්පූර්ණයි. කරන කටයුතු වලදී මෛත්‍රී පැවැත්වීම. මේක පළවෙනි එක. දෙවෙනි එක කතාබස් කිරීමේදී මෛත්‍රිය පැවැත්වීම. දෙවෙනි එක මොකද්ද? කතාබස් කිරීමේදී මෛත්‍රී පැවැත්වීම. අපි ගම මෙතන ඉන්න ස්වාමින් වහන්සේලා නම් එකිනෙකා කතාබස් කරනකොට උන්වහන්සේලා තුල මොකද තියෙන්න ඕනේ? මෛත්‍රී වචී කර්ම කතාබස් කරන වෙලාවට මෛත්‍රිය පැවැත්වීම ඊළඟට මෙතන ඉන්න මේ පිරිස තුල නම් කතා බස් කරන වෙලාවට මොකද්ද තියෙන්න ඕනේ? මෛත්‍රී පැවැත්වීම. ඊළඟට මෙතන සමිතියක් නම් සමිතිය තුල තියෙන්න ඕනේ කතා බස් කරන වෙලාවට මෛත්‍රී පවත්වන්න ඕනේ. ඒ මෛත්‍රිය නැත්තම් අපිට මේ ධර්ම මාර්ගයේ කිසි දෙයක් ගන්න බෑ. බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලා ඇමතියේ මොන වචනේද? හිස් මිනිසුනේ එහෙනම් උන්වහන්සේගේ ඒ වචනේ අපිටත් අහන්න හම්බු වෙයි. අපි මෛත්‍රියෙන් බැහැර වෙලා හිටියොත්. ඉතින් උන්වහන්සේ වදාළේ කරන කටයුතු මෛත්‍රියෙන් කිරීම පළවෙනි එක. දෙවෙනි එක මොකද්ද? කතාබස් කිරීමේදී මෛත්‍රිය පැවැත්වීම. තුන්වෙනි එක තමයි කල්පනා කිරීමේදී මෛත්‍රිය පැවැත්වීම. එතකොට යම්කිසි ක්‍රියාවක් කරද්දී මෛත්‍රිය පවත්වන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපි අපි කියන ඕන්න තව කෙනෙකුට කියනෝ අර ඉඳුල් වාජනේ නැත්නම් අර ඩස්පින් එක මෙහි ගේන්න. දැන් මේක ආදරෙන් කියන්න පුළුවන් නේ. එයා කිපෙන ආකාරයට කිව්වොත් ඔන්න කරන වචනේ තුල මෛත්‍රිය නැහැ. ඊළඟට යා කරනවා යමක්. ඒ කරන වෙලාවට උන අතු ගන්නවා. අතු ගන්නකට අනිත් එක්කෙනාගේ ඇඟේ දූවිලි විසි වෙන විදිහට අතු ගන්නවා. ඒ කියන්නේ ක්‍රියාව තුල මෛත්‍රිය නැහැ. ඒතර ක්‍රියාව තුලත් මෛත්‍රිය ඕනේ. කතාව තුලත් මෛත්‍රිය ඕනේ. මේ නිසා තමයි අපි පුරුදු කරලා තියෙන්නේ අපේ අසපුවේ එකිනෙකා මුණ ගැහුනාම තෙරුවන් සරණයි කියලා කියන්නේ. එකිනෙකා මේ මුණ ගැහුනාම මොකද්ද කියන්නේ? එක්කෙනෙක් තෙරුවන් සරණයි කිව්වහම අනිත් එක්කෙනා තෙරුවන් සරණයි කියනවා. දැන් අපිට පේනවා දැන් අපිත් එක්ක සමහර අවස්ථාවලදී දුරකතනින් කතා කරනවා. අපිට කතා කරන්නේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ කියලා. ඒතර අපිත් කියන්නේ තෙරුවන් සරණේ උපාසිකාව නැත්නම් තෙරුවන් සරණේ උපාසික පින්වත කියලා. එතන මේ වගේ කතා බහක් අපිට නැත්තම් අපි එකිනෙකා කෙරේ මෛත්‍රියේ පවත්වා ගන්න පිළිවෙලක් නෑ අපි ඕයි මෙහෙනවා. එහෙම කිව්වොත් එම් එතකොට මොකද වෙන්නේ? අනිත් එක නමක දහන්නේ. ඔහි කවුද මට ඕයි කියන්නේ? එහෙම වෙන්නේ නැද්ද? නමුත් තෙරුවන් සරණයි මෙහෙ එන්න. තෙරුවන් සරණයි මේක කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේක අපිට ප්‍රායෝගිකව පුරුදු කරන්න බැරිද? පුරුදු කරන්න පුළුවන්. දැන් ඔබේ ජීවිතේ සාමාන්‍ය කටයුතු වලදී මේ වගේ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මෛත්‍රිය පවත්වන්න. දැන් මේ මෛත්‍රිය හරි උපකාර වෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් බඩුවක් ගෙන්න ගන්න තියෙනවා. එයාට තෙරුවන් සරණයි කියලා ඇමතුවොත් එයා එයා හොඳට කරන්නේ නැද්ද ඒක? කරනවා. අනේ තෙරුවන් සරණයි මේක ගිහින් දාන්න. එයත් හොඳයි තෙරුවන් සරණ කියලා ගත්තොත් එකිනෙකා කෙරේ හැමතිස්සෙම මෛත්‍රිය පවත්වන්න ඒ වචනෙත් උපකාරී වෙනවා ඒ ක්‍රියාවත් උපකාරී වෙනවා ඒ සිතත් උපකාරී වෙනවා ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ යම් කිසි ලාභයක් ලැබෙනවාද ඔබට ඒක බෙදාගෙන පරිහරණය කරන්න. ලාභය මේක කියන උදාහරණේ පාත්‍රයට ලැබිච්ච දේ පවා බෙදාගෙන පරිහරණය කරන්න. පිඬුසිගා යද්දී පාත්‍රයට ඔබට ලැබෙන්නේ මොනවාද? මේ ලැබෙන දේ තනියම වළඳන්න එපා කියනවා. එතන ඉන්නවනම් කීප නමක් ඒ කීප නම සමග බෙදා ගන්න කියනවා. මේ නිසා මේ බෙදාගෙන පරිහරණය කිරීම Tamanට ලැබෙන කෑම බීම රසවත් ආහාර බීම වර්ග මොනවා හරියක්ද මේ සියල්ල බෙදාගෙන වතුර වේවා පරිහරණය කිරීමේදී බෙදාගෙන පරිහරණය කරනවා නම් හැමතිස්සෙම ඔහු තුල ප්‍රකට වෙන්නේ මොකද්ද මෛත්‍රිය හංග ගන්න ගියොත් ඒක වෙන්නේ නැහැ මේ නිසා මේ අපි දැන් අපි දන්න අපිට පුංචි කාලේ සමහර විට මේවා තේරෙන්නේ නැහැ. පොඩි කාලේ අපි කෑම් බීම හංගගෙන කන්නේ නැති කොච්චරවත් නේද? නමුත් අපිට තේරෙන්නේ නැහැ ඒවා. හොරෙන් කනවා, හංගන් කනවා, ඊළඟට සල්ලි හොරගම් කරන් ගිහිල්ලා තනියම කනවා. නමුත් මේ තේරෙනකොට අපි ඒවා අත්හරිනවා. ඊළඟට ධර්මයේ කරා එනකොට අපි ඊටත් වඩා අපි වැදගත් වෙනවා. කොහොමද අපට ලැබෙන්නේ මොනවද? අපි ගත්තොත් අපිට පුංචි දෙයක් හම්බ වෙන්නේ. අපි බෙදාගෙන පරිභෝග කරන්න පුරුදු වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ දැන් මේ කියපු කරුණු හතර. මොකද්ද? ඔව් කරන කටයුතු මෛත්‍රියෙන් කිරීම. ඔව් කතාබස් කිරීම කතාබස් කිරීම මෛත්‍රී සහගත වීම ඊළඟට සිතන සිටිවිලි මෛත්‍රියෙන් යුක්ත වීම ඊළඟට ඔව් තමාට ලැබෙන දෙය බෙදා හදාගෙන පරිභෝග කිරීම මෙන්න මේ කටයුතු මේ මෛත්‍රිය පවත්වන්න හරි ಉಪකාරී වෙනවා දැන් බලන්න මම ඔබට උදාහරණයක් කියන මෙතන ෆෑන් එකක් තියෙනවා මේ ෆෑන් එක කීප වතාවක් දැම්මා මං කිව්වා එපා. මට දහඩිය දානවා. ඒ ෆෑන් එකට බාධා වෙන්නේ මේ මයික් එකටයි. බාධා වෙච්ච ගමන් අනිත් අයට ශ්‍රවණයට ඒ බාධාව. ඒ අයගේ ශ්‍රවණයට බාධා නොකරන්නේ මං ඒක කරන්නේ. එතකොට මට තුළ මේ සිතක් නැත්තම් මං ෆෑන් එක දාගන්නවා. ඉතින් මේ නිසා මේ මෛත්‍රිය කියන එක මේ වැඩ කරන හැටි තේරුම් ගන්නයි මේ කියන්නේ. ඒ නිසා මෛත්‍රිය තුළ යම්කිසි කැපවීමකුත් තියෙනවා. මෛත්‍රිය තුළ යම්කිසි කැපවීමක් තියෙනවා. මේ නිසා දැන් මට මතකයි මේ කුණ්ඩසාලේ අසපුව හදන්න මුල් වෙච්ච සංකල්පය. මොකද අපි කාලයක් තිස්සේ මහනුවර එක එක ශාලාවල් වල අපි කුලියට බඩසටහන් කළේ ගොඩාක් පිරිස අපහසුතාවලටපත් වුණා හරියට මම ඒකෙදි අපේ පිරිසට කිව්වා මට ඒක සිහිනයක් තියෙනවා ඒ තමයි මේ ධර්මයේ හොයාගෙන ඉන්න කෙනෙකුට කන්න ටිකක් දීලා හෙවණක් දීලා ධර්මය කියන්නේ ඉතින් මේ ඔබට ආහාර වේලක් දීලා, සෙවණක් දීලා ධර්මය කිව්වම පින් කීයක්ද? මේ නිසා ඒ අපේ පින් සිටිවිලි තමයි මේ මහමෙවුනාව පැතිරෙන්න හේතු උනේ. එහෙම නැතුව මම මේ අద్భుත දෙයක් කළා නෙවෙයි. අපි තුල ඇතිවෙච්ච කරුණාව, මෛත්‍රිය මේ මෛත්‍රී නිසා දැන් සමහර පළාත් වලින් අපිට කියනවා සදහැවතුන් අඬාගෙන ඇවිල්ලා කියනවා අනේ අපි හරි ආසයි මේ චතුරාර්ය සත්‍ය අහන්න. අපි හරි ආසයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න. අපි හරි ආසයි මේ ධර්මය පතුරවන්න කියලා. මෙහෙම කියනවා. දැන් අපි දැන් මේක එක තැනක හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ පැතිරවීම ගැන කරන දේශනාවක්. ඒකේ උන්වහන්සේ දේශනා කරනවා ධර්මයේ පැතිරීම අපි කොච්චර ආස කරන්න ඕනේද කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ හරි ලස්සන්ට උන්වහන්සේ වදාරනවා මේ ධර්මයේ පැතිරවීම ගැන. උන්වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි යම් කෙනෙක් තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ අසන්ට අවස්ථාව ලබයිද ඒ සත්වයෝ ඉන්නේ ඊටා ටික දෙනෙකි. බොහෝ දෙනෙකුට තථාගතයන් වහන්සේ පවසන ධර්මයේ අසන්ට නොලැබෙදී. එතකොට ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මේ වගේ මම එක තැනක දැක්කා තියෙනවා මහණෙනි යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ ධර්මය බොහෝ ශ්‍රද්ධාවෙන් යුතුව පවත් ප්‍රකාශ කරයිද ඒ කෙනා බොහෝ පිං රැස් කරගනිති. එතන අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි ප්‍රකාශ කරන්න පෙළඹෙන්න ඕනේ බොහෝ දිනාට හිතසුව පිණිසයි. එතකොට මේ ධර්ම දේශනාවේදී පවා අපිට හරියට උපකාරී වෙනවා කරුණාව, මෛත්‍රිය ඇති බව අනේ මේ අය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය දැනගන්නවා නම් කොයිතරම් හොඳද කියලා. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ මහණෙනි දැන් අපි කරුණ කීයක් කිව්වද මේ ප්‍රියභාවය ඇති වෙන හතරයි මොනවද මෛත්‍රී කාය කර්ම මෛත්‍රී වචී කර්ම මෛත්‍රී මනෝ කර්ම ලැබිච්ච දේ බෙදා හදාගෙන පරිභෝග කිරීම. හතරයි. පස්වෙනි එක තමයි සමාන සීලයකින් සිටීම. මේක තියෙන්නේ යහපත් සීලයකින් යුතු බව. සිල්පද කඩා නොගෙන සිල්පද සිදුරු කර නොගෙන උතුම් සීලයකින් සිටීම තුළ එකිනෙකා කෙරෙහි ගෞරවයක් ඇති වෙනවා. මේක කීවෙනි කාරණාවද? පස්වෙනි කාරණාව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හයවෙනි කාරණාව මහණෙනි යම් කිසි කෙනෙකුට තියෙනවා නම් උතුම් දැක්මක් සසර දුක් කෙලවර කරන්නට සුදුසු තේරුම් ගැනීමක් ජීවිතය ගැන අවබෝධයක් මේ කියන්නේ මොකද්ද චතුරාර්ය සත්‍ය ගැන කෙනෙකුට තියෙන වැටහීමක් ඇද්ද මෙය ඔහු යේ ඔහුගේ ආකල්පය ඔහුගේ දැක්ම පිරිස මැද්දේදී තනියම සිටීමේදී ඒ විදියටම පවත්වනවා නම් දැන් එතකොට කරුණු 6යි. ඒ කියන්නේ පිරිස මැද්දේ සිටිද්දී එහෙම නැත්නම් තනි වී සිටිද්දී එයා යමක් කරනවාද ඒක කරන්නේ මෛත්‍රී. පිරිස මැද්දේ හිටියත් තනි වෙලා හිටියත් එයා යමක් කතා කරනවද කතා කරන්නේ මෛත්‍රියෙන්. පිරිස මැද්දේ ඉන්නවද තනි වෙලා ඉන්නවද එයා යමක් සිතනවාද සිතන්නේ මෛත්‍රියෙන්. එයාට යමක් ලැබෙනවාද? එයා ලැබෙන දේ බෙදා හදාගෙන පරිහරණය කරන්නේ. ඒක හරි ඇත්ත. දැන් අපි ගත්තොත් මෛත්‍රිය නැත්තම් බෙදා හදාගෙන පරිහරණය කරන්නේ ලැබෙනවා කියන්නේ ඕන්නේ උන්ට ඕන්නේ මොකටද? එහෙම කියන්නේ නැද්ද? එහෙම කියනවා. එතකොට මේ මෛත්‍රී සහගත බව උපකාරී වෙනවා යමක් බෙදා හදාගෙන පරිහරණය කරන්න. දැන් බලන්න අපේ දෙමව්පියෝ රසවත් කෑම ලැබුණාම තනියම කනවද? නැහැ. දෙමාපියන්ගේ ස්වභාවය තමයි රසවත් කෑමක් ලැබිච්ච ගමන් බෙදනවා. පුතේ මේක තාත්තට අරන් තියන්න කියලා බෙදනවා. ඊළඟට ගෙදර කට්ටියට බෙදනවා. මේ බෙදන්නේ අම්මට තනියම කන්න බැරි මොකෝ? ඒ අම්මා තුල තියෙන මෛත්‍රිය නිසා. එතකොට මේ මෛත්‍රිය කියන එක හරි උපකාර වෙනවා. ඒ වගේම මේ සාසනික වැඩපිළිවෙලට සම්බන්ධ වෙලා ඉන්න අයට අර පස්වෙනි කාරණාව අතිශයින්ම උපකාරී වෙනවා. මොකද ඔව් යහපත් ආරේකාන්ත සීලයෙන් යුතුය බව ආර්යකාන්ත සීලයෙන් යුතු වුනහම ඒක එකිනෙකා සමගිව ඉන්න එකිනෙකාට ගෞරව පවත්වන්න එකිනෙකා කෙරෙහි ප්‍රියමනාපව ඉන්න උදව් කරනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ දරණ ආකල්පය අපි දරණ ආකල්පය අපේ මතේ අපේ දැක්ම අපි වැටහීම හරි විදියට තිබුණොත් ඒක ප්‍රිය භවයට හේතු වෙනවා. දැන් අපි කිව්ව අපි අතර ඉන්න එක්කෙනෙක් ඇවිල්ලා මේ ආර්ය සත්‍ය අවබෝධයට අදාළ බුද්ධ දේශනා පෙනිපෙනි බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා පෙනිපෙනි වෙන මතයක් කියනවා කියමු. එතකොට අපිට යා කෙරෙහි පැහැදීමක් ඇති වෙනවද? පැහැදීමක් ඇති වෙන්නේ නැහැ. එතකොට අපි අඳුනා ගන්නවා මේ කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරන කෙනෙක් නෙවෙයි. මේ කෙනා යහපත් මතයක් දරන කෙනෙක් නෙවෙයි. අන්න ඒක එතකොට ප්‍රිය භවයට හේතු වෙන්නේ නෑ. හැබැයි යම් දෙයක් ඇද්ද දුක ගැන දුකට හේතුව ගැන දුක් නිරෝධය ගැන දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැන බුද්ධ දේශනා තියෙනවද ඒ බුද්ධ දේශනා අහලා ඒ බුද්ධ දේශනාවේ සඳහන් වන මතය පමණ ඔහු දරාගෙන ඉන්නවාද? ඔහුට බොහෝම පහසුවෙන් ඒබඳු මතයේ තියෙන අයත් එක්ක සමගිව ඉන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහණෙනි මෙන්න මෙය මේ පිරිස අතර සමගිව ඉන්න එකිනෙකාට ප්‍රියව වාසය කරන්න එකිනෙකා සිහි කරද්දී අපුලක් ඇති නොවෙන්න. එකිනෙකා සිහි කරද්දී සතුටක් ඇතිවීමට. එකිනෙකාට විවාද නැතුව සිටීමට සමගියෙන් සිටීමට එකතු වෙලායි සිටින්න උපකාරී වෙනවා. ඒක දේශනා කරන මහණෙනි මේ ගෙයක් හදා ගැනීමේදී මේක කියන කූටාගාර කියලා. කූටාගාර කියලා කියන්නේ මේ මැද පරාල නැති මුදුනේ කැණි මඩල. ඔබ දැකලා තියෙනවද? මං හිතන මං එහෙම එකක් දැකලා තියෙනවා පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි වහලේ තිබුණා. එහෙම එකක්. ඒ කියන්නේ දැන් උඩ මැද මැද තියෙනවා රවුම් ලීයක්. ඒ රවුම් මේ ලීයෙන් හදපු එකට තමයි සියලුම පරාල ටික සම්බන්ධ අර පරාල ඔක්කොම වද්දන්නේ ඒ රවුමට. ඒ රවුමට කියන්නේ මොකද්ද? කැණි මඩල. එතකොට පරාල ඔක්කොම රැඳිලා තියෙන එකකින්. ඒ මොකද්ද? කැණි මඩල. කැණි මඩල කියලා ලීයෙන් හදපු රවුම් දෙයට අර මේ වහලේ තියෙන පරාල ඔක්කොම වද්දනවා. එතකොට වහලේ සම්පූර්ණ රැඳිලා තියෙන්නේ කුමක් මතද? කැණි මඩල මත. කැණි මඩල කැඩුණොත් අර පරාල ඔක්කොම ඇදගෙන වැටෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ වගේ ඔබ තුල චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ පැහැදිලි ආකල්පයක් තියෙන්න ඕනේ. ඒ පැහැදිලි ආකල්පේ මත තමයි ආර ඔක්කොම ගොඩ නැගෙන්නේ කියනවා. එතකොට දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ පැහැදිලි මතේ පැහැදිලි අදහස පැහැදිලි ආකල්පේ ඔහු තුල තියෙනවා නම් ඔහු බොහොම පහසුවෙන් අර ටික එකතු කරගන්නවා. මොනවද ඒ ටික? කරන කටයුතු මෛත්‍රියෙන් කිරීම. කියන කතාබහ මෛත්‍රියෙන් කීම. සිතන සිටිවිලි මෛත්‍රියෙන් සිටීම. තමාට ලැබෙන දේ බෙදා හදා පරිහරණය කිරීම සීලවන්තභාවයෙන් යුතුය වීම මේ කියපු පහ පරාල නම් ඒ පරාල වද්දන කැනි මඩල මොකද්ද? චතුරාරි සත්‍ය අවබෝධය ගැන තමන්ගේ ඇති ආකල්පේ තමන්ගේ ඇති පැතුම තමන්ගේ ඇති ඕනෑකම Taman ඒ ගැන හිතන බව. දැන් අපි ඒ කියන්නේ ඒක මේ ඒක કૃතිමව ගන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් අපි ගන්නවා සමහර ඉන්නවා රණ්ඩුත් අල්ලල්ල කියයි මමත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නයි ඉන්නේ කිය කිය මේ ගෝරණ අඩු අල්ලනවා. එහෙම වෙන්න පුළුවන්ද? ඒක වෙන්න බෑ. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ කරන කෙනා ඒ දෘෂ්ටිය හේතු කරගෙන එයා එක්තරා ප්‍රතිපදාවකට බැස ගන්නවා. මොකද්ද? ලෝභය දුරු කිරීමේ ප්‍රතිපදාව. ද්වේෂය දුරු කිරීමේ ප්‍රතිපදාව. මෝහය දුරු කිරීමේ ප්‍රතිපදාව. එයා ඝනදෙනු මානසිකත්වයෙන් බැහැර වෙනවා. මොකද්ද ඝනදෙනු මානසිකත්වය කියන්නේ? ඔන්න කෙනෙක් සම්බන්ධ වෙනවා ආයතනයකට සම්බන්ධ වෙලා ඔන්න ගස් හිටවනවා. ඊට පස්සේ ඔන්න එයා එයාගේ නම කිව්වේ නැහැ. ඔන්න තරහ වුණා. එතකොට යාට පිනක් කරනවා කියන අදහස නෙමෙයි තිබිලා තියෙන්නේ. මේ ඇත්තෝ මාව අගේ කරන්න ඕනේ. මගේ නම කියන්න ඕනේ. මට පසසන්න ඕනේ කියලා මිසක් මට පින් කරගන්න අවස්ථාවේ මම පිනක් කරගන්නවා කියන අදහස නැති වුණොත් එයාට නැතුනේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ඕනකමක්. ඇයි චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ ඕනකම තියෙන එක්කෙනා හැම මොහොතේම එයාට රැස් කරන්න තියෙන පින රැස් කරගන්නවා. මොකද හේතුව අපේ ජීවිතවලට බලපාන ප්‍රධාන දෙයක් තමයි චේතනාව. චේතනාව තුළ තමයි හැමදේම සකස් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? කම්මං කෙත්තං චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරෝති කායේන වාචායේ මනසා මහණෙනි චේතනාව තමයි කර්මය කියලා කියන්නේ චේතනාව පහල කරලයි කයින් වචනයෙන් මනසින් කර්ම කරන්නේ ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා කම්මං කිත්තං කර්මයේ තමයි කුඹුර විඥානං බීජං මේකේ පළවෙනි දේ තමයි විඥාණය තණ්හා සිනේහෝ තෘෂ්ණාව තමයි වතුර. එතකොට මේ නිසා අපට ඒ යමක් කිරීමේදී ගනුදෙනු කරන අදහස මම මෙච්චර දේවල් කළා මම මෙච්චර දේවල් කළා කොමාව අගේ කළා එහෙම වුණාම එයා හොයලා තියෙන්නේ පින නෙවෙයි මොකද්ද හොයලා තියෙන්නේ අගේ කිරීමයි සමහර කෙනෙක් හොයන්නේ පින නෙමෙයි නම. දැන් යා හොයන බලලා කෝ අර බෝඩ් එකේ කෝ මගේ නම. බැලුවා නම නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕන් රණ්ඩු වෙන කවුද මගේ නම අයින් කළේ? මොකාද මේක කළේ? දැන් මොකද වෙන්නේ ඊට පස්සේ? යාට එන්නේ මෛත්‍රී ඉවරයි. ඊට පස්සේ මොකද එන්නේ? තරහා. මොකද හේවියේ පින නෙවේ. දැන් මේ එතකොට පින හොයන්න ගිහින් නම හොයන්න කෙනෙක් ඉන්නේ කෙනෙක් පෙළඹෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨියෙන්. පින හොයන්න කියපු එක්කෙනා පින හොයන්න ගියේ අන්තිමට බලන්නට හොයලා තියෙන්නේ නම මයියුක ගන්න ගියේ අන්තිමට හතරමයි මේ ඇවිදින්නේ මේ වගේ පින තමයි හොයන්න යන්නේ. නමුත් අන්තිමට බලනකොට යා හොයාගෙන ගිහින් තියෙන්නේ නම. එතකොට යා පින හොයන අදහස තිබිලා හොයාගෙන යද්දි නම හොයාගෙන ගියේ මක් නිසාද? සක් අන්න සක්කාය දිට්ඨිය පිනට බාධා කළ අයුරු. දැක්කනි සක්කාය දිට්ඨිය පිනට බාධා කරනවා. ඊළඟ පින් කරන්න ඕනේ කියලා යනවා. ගිලන පින්නකට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඔන්න කරනවා. කරනකට යාට ලැබෙන පුංචි ප්‍රධානත්වයක්. අනිත් කට්ටිය යාව අඳුන ගන්නවා. ඊට පස්සේ මොකද වෙන්නේ? තව එක්කෙනෙක් කියනවා. ඊට පස්සේ එයාට හැබිලා ඊට වඩා ප්‍රධානත්වයක්. එතකොට අර ප්‍රධානත්වය ආපු කෙනා අරයා කෙරෙහි ඊර්ෂියා කරන්න ගන්නවා. පින කරන්න ගියේ. දැන් කරන්නේ ඊර්ෂියාව. පින කරන්න ගිහින් ඉරිසියාව කරන්න පෙළඹුණේ එයා පැටළුනේ තමන්ගේ ප්‍රතිරූපෙත් එක්කයි. එතකොට පින කරන්න ගිහින් ඉරිසියාවක පැටළුනේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය. දැක්කද සක්කාය දිට්ඨිය ඔහුට බාධා කරන හැටි. ඊළඟට ඔන්න පින කරන්න යනවා. පින කරන්න යන කෙනා ඒ පින කිරීමට දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් සමහර අවස්ථාවල් තියෙනවා දැන් සමහර පුහුණු වීම් වලට යද්දි හරියට දුක් විඳගෙන කරන්න තියෙන්නේ. දැන් සමහර අවස්ථාවල් තියෙනවා අපිට යන්න වෙනවා මොකක් හරි අපිකත් ඉන්ටර්විව් එකකට යන්න වෙනවා. එහෙම නැත්නම් රස්සාවක් හොයන්න යන්න වෙනවා. අපිට ගියාට පස්සේ සමහරවිට ගියේ ගමන් පහසුකම් මොකුත් නැහැ. නමුත් අපි ඒක කාගෙන ඉන්නේ නැද්ද? ඉන්නවා. අපි කියනවා නෑ මං ඉවසකදී ඉන්න කොහොම හරි මට මේ රස්සාව ස්ථිර කරගන්න ඕනේ. සමහර කෙනා මම මේක ඉවසකදී ඉන්නවා කාලයක් ඉන්න ඕනේ මට තව මාස කීපයක් යනවා padi වැඩි වෙන්න. එතකොට එයාට පේන දෙයක් බලාගෙන එයා ඉවසනවා. එතකොට දැන් සමහර ඉන්න අපි දන්නා පිටරට දැන් ওই ඇමරිකාව, එංගලන්ත වගේ රටවල ඉන්න අපහසුවෙන් දුක් විඳගෙන ඉඳලා කියනවා මේ හරි අමාරුවෙන් ඉන්නේ දුක් විඳගෙන ඉන්නේ මොකද මගේ වීසා එක මට මේකේ රෙසිඩන්ස් වීසා ගන්න මං ඉන්න ඕනේ තව කාලයක් කියලා අර කාගෙන ඉන්නවා. එතකොට පේන දෙයක් අල්ලගෙන ඉන්නවා. මේ පින කරන එක්කෙනාට තමා තුල හටගන්න පින පේන්නේ. තමා තුල හටගන්න පේන්නේ නැති නිසා මෙයා අහුවෙන්නෙම සක්කාය දිට්ඨියට. ඊට පස්සේ මොකද වෙන්නේ? පින් කරන්න ගියේ. ඊට පස්සේ මේ ප්‍රධානත්වයක් හොයන්නේ. ගියේ වෙන දෙයකට අන්තිම වෙන බැලුවන් පස්සේ අහුවෙලා තියෙන්නේ වෙන දෙයක්. ඔන්න සක්කාය දිට්ඨිය Tamanට බාධා කළා. හැබැයි සක්කාය දිට්ඨිය නිසයි මේ අපි මේ සසරේ පැටලෙන්නේ කියන අවබෝධයේ එයා නොසිටියොත් ඒ කියන්නේ එයා ප්‍රඥාව පාවිච්චි නොකළොත් ඒකෙන් ගැලවෙන්න බෑ. එහෙනම් ඒකෙන් ගැලවෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? එයා තමන් ගැනම හොයන්න ඕනේ. තමන් තමන්ගෙම විමසන්න ඕනේ මම මොකක්ද හොයාගෙන මේ ආවේ. මම මේ හොයාගෙන ආවේ පිනද වෙන දෙයක්ද? එතකොට අපි හොයාගෙන යන්න ඕනේ මොකද්ද? පින. පින සහ කුසලය. ඉතින් මේ හොයාගෙන යද්දී වෙන දෙයකට අපි පැටලුණොත් ඒක අපට හිතසුව පිණිස පවතින්නේ නැති වග අපි තේරුම් ගන්න ඕනේ. ඊළඟට එහෙම පැටලෙන්නේ මොකෙන්ද? සක්කාය දිට්ඨිය. දැන් බලන්න චතුරාරි සත්‍ය අවබෝධ කරගන්න තමයි ගෝසිතාරාම හිටපු ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා හිටියේ. ඇයි බුදුරජාණන් වහන්සේ නියම කරනවා පැවිදි වෙන පිළිවෙල. පැවිදි වෙන්න ඉස්සර වෙලා සිවුරු පිරිකරය හොයාගෙන ඊට පස්සේ හිසරැවුල් බාලා ස්වාමින් වහන්සේ නමක් ගාවට ගිහිලා කියන්න ඕනේ සබ්බ දුක්ඛ නිස්සරණ සියලු දුකින් නිදහස් වීමට නිබ්බාන සච්චි කරණත්තාය නිවන සාක්ෂාත් කිරීමට ඉමං කාසාවන් දත්වා මේ කසාවත මට දීලා පබ්බාජීත මම් බන්තේ අනේ ස්වාමිනී මාව පැවිදි කරන්න දැන් මේ කියමන කියලා පැවිදි වෙලා පැටළුණේ මොකේද අර කැසිකිලි වතුරු බින්දුවකට. එතන මේකෙන් අපිට පේනවා එතනට පැටලෙන්න හේතුව මොකද්ද? කැණි මඩල තිබුණේ නැහැ. මොකද්ද කැණි මඩල? චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නයි මම ආවේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නයි මම ආවේ. මේ මේ ආර්බුදයට මම පැටලුනොත් මගේ මේ ආපු කාරණාව මට ඉෂ්ට කරගන්න හම්බ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන තමයි මට රාග ද්වේෂ මොහ වලින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ කියන මූලික කරුණ සිහි නොකිරීම. එතකොට බලන්න එදා වැඩ හිටියේ භික්ෂුන් වහන්සේලා ඒ මූලික කරුණ සිහි නොකිරීම ඒ මූලික කරුණ සිහි නොකිරීම තුල අර අර කියාපු කායික මෛත්‍රිය මෛත්‍රී සහගත කාය කර්ම මෛත්‍රී සහගත වචී කර්ම මෛත්‍රී සහගත මනෝ කර්ම මේ ඔක්කොම අහිමි වුණානේ දැන් මේක ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බලන්න මහණෙනි මේ මේ කැණි මඩල තිබ්බොත් මොකද්ද කැණි මඩල කියලා කිව්වේ? චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න අදහස තිබ්බොත් එයා අඳුන ගන්නවා Tamanට ප්‍රධානම බාධකේ එන්නේ පංච නීවරණ වලින් කියලා. මොකද්ද මේ පංච නීවරණ කියන්නේ? කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුරාරි සත්‍ය අවබෝධයට හිත යොමු කරපු කෙනා හුදෙකලා වෙලා කල්පනා කරනවා මේ චතුරාරි සත්‍ය අවබෝධයට බාධක කරුණු මාව පෙළනවාද එතකොට එයා හඳුනා ගන්නවා අනේ මගේ තුල කාමච්ඡන්දය ඇති වෙනවනේ කියලා එයා ඒ ගැන කනස්සලු වෙනවා මා තුල කාමච්ඡන්දය ඇති වෙනවා නේ කියලා කනස්සලු වෙනවා. කනස්සල වෙලා කාමච්ඡන්දේ බැහැර කිරීම පිණිස එයා ධර්මයේ හැසිරෙනවා. ඔන්න එයාට තරහ එනවා. ද්වේෂය එනවා. එතකොට එයා ද්වේෂයෙන් එකට කල්පනා කනස්සලු වෙනවා. අනේ මා තුල මේ ද්වේෂයක් හට ගන්නවානේ. තරහක් හට ගන්නවානේ. අමනාපයක් හට ගන්නවානේ. මේක මට ධර්මාබෝධයට බාධාවක් න කියලා මියා ද්වේෂය බැහැර කරනවා. ඊළඟට ඔන්න නිදිමත එනවා. නිදිමත එනකොට යා කනස්සලු වෙනවා. අනේ මට නිින්ද යනවා. මේක මට මේ ධර්මයට බාධාවක් කියලා යා වීරිය ඇති කරගන්නවා. වීරිය ඇති කරගෙන සක්මන් කරනවා, ආයි වාඩි වෙනවා, ආයි සක්මන් කරනවා, වීරිය ඇති කරගන්නවා. ඊළඟට මෙයාගේ හිත විසිරෙනවා. විසිරෙනකොට කනස්වල වෙනවා. අනේ මගේ සිත විසිරෙනවා නේ. මේ විසිරෙන සිත මම සංසිඳවා ගන්න ඕනේ කියලා කලබල නොවි ඉන්න පුරුදු වෙනවා. මොකද්ද පුරුදු වෙන්නේ? කලබල නොවි ඉන්න. ඔබ අහලා තියෙනවද? කලබල වුණාට පස්සේ කොරහින් අත දාන්න බෑ කියනවා. කොරහයි කොච්චර විශාලද? ඒ කොරහින් අත දාන්න බෑ කියනවා. කලබලයට. ඒ නිසා අර කලබල වීම තුළ කිසි දෙයක් කරගන්න බෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මෙයාට ඇති වුණා සැක. බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක ඇති වෙනවා. ධර්මයේ කෙරෙහි සැක ඇති වෙනවා මේ ධර්ම මාර්ගයේ අවබෝධ කරන්න පුළුවන්ද දන්නේ ඕක කරගත්ව ඉන්නවද දැන් දැන් අපි ගත්තොත් දැන් සමහර අය ඉන්නවා ඔන්න ස්වභාවයෙන්ම මානසික ආතති වලට ගොදුරු වෙච්ච අය. අපි කියමු කවුරු හරි ඉන්නවා මානසික රෝගී වෙච්ච කෙනෙක්. මේ රෝගී වෙච්ච කෙනා ඉතින් එක එක මාතෘකා හොයා ගන්නවා. දැන් සමහරු කියන මම දුටු ගැමුණු රජුරු. සමහරු කියන මම විජේබාහු, මම ඉලාර, කොහොම කියනවා. ඒ වගේ සමහරු කියන මම සෝවාන්, මම රහත් කියලා කියනවා. සමහරට මෙයා ওই මහමෙවිනාය පොතකුත් කියවනවා. ඔන්න යනවා බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ගාවට. වෛද්‍යවරයා කරන්නේ හොඳට දෙහි කපනවා ධර්මයට. ධර්මය කියන්න යන්න එපා ධර්මය ප්‍රගුණ කරගන්න යන්න එපා භාවනා කරන්න යන්න එපා පිස්සු වැටෙනවා කියලා. එතකොට අර සියලු දෙනාටම උපද්දවන්නේ ධර්මයේ කෙරෙහි බයක්. ධර්මයේ කෙරෙහි සැකයක්. ඒ කියන්නේ මේ ධර්මයේදී ධර්මයේ හැසිරීමේ මිනිසෙක් සුවපත් වෙන්නේ නැහැ කියන මතය ගේනවා. එතකොට යම්කිසි කෙනෙක් දැනුගත් කෙනෙක් ධර්මයේ හැසිරීමෙන් මිනිස්යා සුවපත් වෙන්නේ නැහැ කියන මතේ ගෙනාවොත් එයා බොහෝ දිනාට අහිත පිනිස දුක් පිනිස පිළිපන්න පුද්ගලෙක්. එතකොට මේ අහිත පිනිස දුක් පිනිස පිළිපන්න පුද්ගලයාගේ මතේ අහලා අර දන්නා ආදුනට සීරු දෙනා කියනවා අසවලාට අසනීප වුණා. අසවලා රෝගී වුණා. අසවලා බෙහෙත් ගන්නවා මොකද ඒ අසවලා භාවනා කළා. එතකොට යා භාවනා කළත් නැතත් හැදෙනවා දැන් මේ කියන හැටියට නම් පිස්සු හැදෙන්න ඕනේ ධර්මයේ හැසිරෙන අයට විතරයි. ඒ මොකද හේතුව? පිස්සු හැදෙන්න හේතුව ධර්මයේ හැසිරීමයි. එහෙමනම් බුදුරජාන් වහන්සේ මේ මහණෙනි මේ ධර්මයේ දේශනා කරගෙන යන්න කියලා දේශනා කළේ මිනිසුන්ට පිස්සු හදවන්න කියලාද? දැන් බලන්න කාටද චෝදනාව යන්නේ? භාග්‍යවතුන් වහන්සේටයි. ඉතින් මේ වගේ විචිකිච්ඡාව මිනිස් මිනිස්යාව පුදුම විදියට ධර්ම මාර්ගෙන් ඈත් කරන්න හේතු වෙනවා. ධර්ම මාර්ගෙන් ඈත් කරන්න හේතු වෙනවා. සමහර අවස්ථාවල් තියෙනවා මේ විචිකිච්ඡාව තියෙනකොට Tamanට ඇහෙන්නේ කියන දේ. කියන දේ ඇහෙන්නේ ඒ කියන්නේ ඔන්න අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා අම්මා තාත්තා ගැන කියද්දි මව්පියෝ දෙන්න මේ උර උරහිස් දෙකේ තියාගෙන අවුරුදු 100ක් උපස්ථාන කළත් ඒක නියම උපස්ථානයක් නෙවෙයි. මව්පියෝ දෙන්නාට සක්විති රජකම දුන්නත් ඒක නියම උපස්ථානයක් නොවේ. හැබැයි මාම්පියෝ දෙන්නාව සීලවන්ත කෙරෙව්ව.